ධර්ම දේශනාවට මාතෘකා කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතා මූලික වශයෙන් අපි සාකච්ඡා කරමින් සිටිය වේදනා පත්‍ය තණ්හා කියනා වූ පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ ගැඹුරු කොටසක් වශයෙන් හඳුන්වන පටිච්ච සමුප්පාදයේ එක සංදිස්ථානයක් කියන්නේ වේදනාව නිසා තණ්හාව පහළ වෙනවා කියන පාඨය මේ සම්බන්ධව මේ වෙනකොටත් සෑහෙන විස්තර නිදර්ශන උපමා රාශියකුත් ඒ වාගේම බුද්ධ දේශනාවෙන් ධර්ම කරුණු මූල ධර්ම සෑහෙන කොටසකුත් ඉදිරිපත් කරන්න යෙදිච්ච නිසා කාටත් මේ කලින් තේරුම් ගත් කොටස් වල තේරුම් ගැනීමේ ශක්තියෙන් මේ ධර්ම කොටස් පහසුවෙන් වටහා ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. එහෙම විශ්වාස කරනවා. එදා ධර්ම දේශනාවේදී අපි ඉදිරිපත් කරගත්තා යම් කිසි යෝගාවචරයේ යෝග කර්මයට පිළිපන්න කෙනෙක් ප්‍රඥාව සහිත කෙනෙක් තමන්ගේ ශරීරයේ දුක් වේදනාවක් ඇති වෙච්ච වෙලාවක නැත්නම් ඍතුමක්, රැක්කුමක්, පිපුරුමක් ඇති වෙච්ච වෙලාවක ඒ වේදනාවම අරමුණු කරගෙන නිවැරදි එල්ලේකින් වේදනාව අරමුණු කරගෙන පසුනොබස්නා වීරියකින් නොනිමි වීරියකින් නොතික් ආසාවකින් එහෙම නැවත නැවතත් හිත මෙනෙහි කරන හිත යොදවන්න ගත්තොත් ඒ යෝගාවචරයට ඒ වේදනාවේ ඇත්තා වූ කරකැවෙන, තද කරන, කප්පන, කොටන විදින උණුසුම් සිසිල් ගති වැగిරෙන හැටි, කුපුරන හැටි, ඒක රාශි වෙන හැටි ආදී විවිධාකාර වේදනාවේ විස්තර දැක ගන්න පුළුවන් වෙනවා. කොයිතරම් ඉල්ල කිරීමේ ශක්තිය ශක්තිමත්ද ඒ තරමටම මේ වේදනාව වම් පාර්ශවයේද දකුණු පාර්ශවයේද කියන එක අමතක වෙලා යනවා. ශරීරයේ ඉහළ කොටසේද පහළ කොටසේද යන්න අමතක වෙලා යනවා. මේක අමතක වීමක් නෙවෙයි ධර්ම ස්වરૂපය. ඒ අරමුණේ සංධානයේ හැරිලා යනවා නැතුව යනවා ආකාරයේ ඉතුරු වෙනවා ආකාරය කියලා කියන්නේ වේදනාව සිදුවෙන ආකාරය සංධානයේ කියලා කියන්නේ රූප සතහන ශරීරයේ සතහන නැතුව යනවා හිත කෙලින්ම වේදනාවට මුහුණ දෙනවා මේ විදිහට කෙලින්ම හිත වේදනාවට මුහුණ දීගෙන ඉන්නකොට හිතත් වේදනාවක් පමණයි මේ වේදනාවෙන් පරිබාහිර වූ වෙන කිසිම දෙයක් හිතට එල්ල වෙන්නේ නැහැ. ශරීර සංධානයේ හිතට එල්ල වෙන්නේ නැහැ. හිතට සිටිවිලි ගලාගෙන එන්නේ නැහැ. වෙන බාහිර තියෙන කිසිම දෙයකට හිත යන්නේ නැහැ. නැවත නැවතත් නැවත නැවතත් හිත වේදනා විශේෂීම යොදවනකොට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යොදවනකොට වේදනාවත් මෙනෙහි කරන හිතත් කියන මේ ධර්මතා දෙක එකිනෙක මූණට මූණලා සිටින වෙලාවට වේදනාවේ කෘත්‍යය වැටෙනවා මේ අතරම ඒ කියන්නේ හිතට වේදනාව ඍජුව පේන අවස්ථාවේ වේදනාව දැන් මොකද කරමින් ඉන්නේ කියන එක බලමින් ඉන්න වෙලාවෙම වේදනාව වටහා ගන්නවා කියන අවබෝධය වීමක් සිද්ධ වේදනාවත් ස්වභාවික ධර්මයක් වේදනාවට කෙලින් හිත යොදාගෙන ඉන්නකොට වේදනාව අවබෝධ වීමත් ස්වභාවික ධර්මයක්. මේ ධර්ම එකිනෙකට ගැඹුරින් පිහිටා තියෙනවා. මේ විදිහට වේදනාව අත්දකින්න තමන් ඍජුවම වේදනාව අවබෝධ කරමින් ඉන්නවා කියන මේ වටහීමක් එනකොට අර වේදනාව මොනතරම් දරුණු මොනතරම් තීව්‍ර කටුක වේදනාවක් උනන් දැනීමේ ඇති ඍජු භාවය නිසා දැනීම එක එල්ලේ පවතින නිසා හිතේ මිහිරියාවක් පටන් ගන්නවා. අමිහිරි වේදනාව තුළින් මිහිරි සංඥාවක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ දේ අත්දකින්නේ දක්ෂ යෝගාවචරය පමණයි. ඥානවන්ත යෝගාවචරය පමණයි. ඒ යෝගාවචරය මේ වේදනාවේ මුල් භාගය කියලා සැහැල්ලුවට සලකන්නේ නැහැ. මේ චේතනාවේ තීව්‍ර කර වූ මධ්‍යම අවස්ථාවේ කියලා පසුබාන්නේ නැහැ දුවන්නේ නැහැ මේ වේදනාවේ අවසානය කියලා උදම් අනන්ත යන්නේ නැහැ එකම හිතකින් වේදනාව ප්‍රිය හෝ අප්‍රිය හෝ කිසියම් පක්ෂයක් ගන්නේ නැතුව වේදනාව හරියටම වේදනාව වගේ බලාගෙන ඉන්න. එහෙම බලාගෙන ඉන්නකොට මේ ප්‍රඥාව කියන්නේ අවබෝධය වේදනාව හැසිරෙන හැටි ඒ කටයුත්ත කරන හැටි ඒක න්‍යාය ධර්මානුකූලව සිදුවෙන වැඩපිළිවෙලක් ස්වාභාවික වැඩපිළිවෙලක් මේ වැඩපිළිවෙල නිසංසලේ නිස්කලංකේ බලාගෙන ඉන්න පුළුවන් වෙනවා මේකට කියනවා කායික වේදනාව තිබුණත් චිත්ත වේදනාවක් නොගෙන හිත වෙන් කරගෙන හිත වේදනාවෙන් වෙන් කරගෙන වේදනාව දිහා බලාගෙන ඉන්නකොට අන්න වේදනාව අවබෝධ කරනවා කියන කටයුත්ත සිද්ධ වෙනවා. අවිද්‍යාව විද්‍යාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපණය වෙනවා. අල්ලු කරලා හරිනවා. වේදනාවේ ඇත්තා වූ මේ රූප ධර්ම වල විකාර ස්වરૂපය වේදනාව දැක ගන්නා වූ හිත කියනා වූ නාම ධර්මයේ පෙරලෙන භාවය නොදක සිටීම නොදැන සිටීම කියනා වූ අවිද්‍යාව මෙතන නැහැ. හරියට වේදනාව Tamanට විරුද්ධව පැනනවිල ගිල ගන්න යට කරගෙන යන්න දවන්න පුලුස්සන්ට කපන්න කොටන්න ලෑස්ති වෙන ආකාරය වැටහෙනවා කිසිම අතරක් නැතුව කිචුවම වැටහෙනවා ඒ වාගේම මේක දකින්නකොට මිරිකෙන්න දුවලා යන පැනලා යන්න හදන හිත වැටෙනවා වැටෙහෙන්න වැටෙහෙන්න වේදනාව කුංචි වෙනවා නැත්නම් මිහිරි වෙනවා හිත ගොනු වෙනවා ඒක රාශි වෙනවා ශක්තිමත් වෙනවා මේ වෙනකොට වෙනකොට අර වේදනාවට බයේ පැනදුවමින් වේදනාව ඇති උනේ මගේ ශරීරයේ දකුණු පාර්ශවයේ මේක මේ විදිහට ගියොත් ලෙඩ වේය මේ විදිහට ලෙඩ වුණොත් මට ඉස්සරහට මොනවත් කරගන්නත් බැරි වේය කියන විදිහ අර බියගුළු මිත්‍යා සංකල්ප රාශියකට හිතට වැද ගන්න බැරුව යනවා ඒ වැද ගන්න බැරි වීම නිසා තමන් බොරු මුසාවක් ඉදිරිපත් කරගෙන තමන්ම තමන් රවටා ගැනීම කියන මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව කියන වැරද්ද හරි හැටියට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මොකද හරියටම වේදනාවට මූණට මුණලා සිටින නිසා කල්පනාවකට, බියකට, සැකකට, සංකාවකට, කාංසාවකට ඉඩක් නැහැ. ඒ නිසා අවිද්‍යාව හිස දෙපළ වෙලාම යනවා. පළු දෙකමත් විනාශ වෙනවා. ඇත්ත ඇති හැටියෙන් නොදැනීම සිදු වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටියෙන් දැනීම සිදු වෙනවා. නැත්ත ඇත්ත හැටියට ගැනීම සිදු වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටියට දන්න නිසා. මේ නිසා අවිද්‍යාවට ඉදු නැති නිසා මිද නැති වෙන්නේ විද්‍යාව පැමිණීම නිසා. මේ නිසා මිහිරි හැඟීමක් හිතේ පහළ වෙනවා. සංසාරේ මේතා කල්පල නොවිච්ච හැඟීමක් පහළ වෙනවා. මේතා කටුක දුක් වේදනාව උනත් සාන්ත tempat හිතකින් බලන්නේ හිටියොත් ඒ සුඛ කටුක දුක් වේදනාව තුල උනත් හිතේ මිහිරියාවක් ඇති කරගන්න පුළුවන් එතකොට කටුක වේදනාවෙන් ජයගත්තා වෙනවා දිනුවා වෙනවා වේදනාවට උඩින් පැන්නා වෙනවා අන්නේ විදිහට අපි එදා සාකච්ඡා කරගත්ත කටුක අමිහිරි වේදනාවක් මිහිරි භාවයට පත් කර ගන්නා වූ දක්ෂ යෝගාවචරයේ වැඩ පිළිවෙල අසතියෙන් අමනසිකාරයෙන් ඉන්නවන සෑම දාම මේ ශරීර ආසාව නිසා මේ ජීවිත ආශාව නිසා ලෝකේ තියෙන නිදහසට කරුණු එකක් කර එකක් දවසින් දවස ඉදිරිපත් කරගනිමින් වේදනාවට බය පැකිලෙනවා මූණ නොදී අතහරිනවා වේදනාව කියන්නේ විශාල රාක්ෂයක එක ඇසක් පවතින දැක්කොත් පිච්චෙනවයි කැපෙනවයි කෙටෙනවයි ඒ නිසා මූණ නොදී පැමිණීතිය කියලා විශාල පඬිත වාක්‍ය කිය කිය දුවනවා මේ විදිහට අපි සංසාරේ වටේ වටවලල්ලේ දුවනවා සමුද්දක්ෂ යෝගාවචරය වර්තමාන වශයෙන් අස්පනා පිට ඉදිරිපත් වුණා වූ මේ වේදනාවට ඍජුව මුණ දීමේ මේ යකා කියන තරම්නම් කලු නෑ කියන කතාව තේරුම් ගන්න. මේ විදිහට තේරුම් අරගන්නකොට ඒ තුලින් මිහිරියාවක් අවබෝධය තුලින් මිහිරියාවක් පැනනවා. මේ නිදර්ශනයෙන් අපිට තවත් පැත්තක් ඇති කරගන්න පුළුවන් කාරණාව හරියට නොදැන බියසුළු නැත්නම් තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම හරියට එකලස් කරගත්තේ නැති නවක යෝගාවචරය අදක්ෂ යෝගාවචරය නැත්නම් කල්පනා ශක්තිය අඩු ශ්‍රද්ධාව අඩු යෝගාවචරය හරියට වේදනාවේ කෘත්‍යය වේදනාව කරමින් සිටින දේ නොදන්න නිසා වේදනාව පිළිබඳ විශේෂ ගෞරව තත්ත්ව දීලා වේදනාවට බය වෙලා පැනලා යන වෙලාවේදී විශේෂ ආසාවක් ඇති කර ගන්නවා මේ වේදනාව පොඩ්ඩක් නැති වෙලා මට එතන කකුල පොඩ්ඩක් දිග අර ගන්න ලැබිලා සුඛයක් ලැබුණොත් කොච්චර හොඳද කියලා චේතනා පහළ කරනවා. එහෙම නැත්නම් මේ ඉරියව්ව වෙනස් කරලා දැන් හිත ගන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා ඒ හිත ගැනීමේ ඉරියව්ව විසයේ තෘෂ්ණාව පහළ කර ගන්නවා. ඒ චේතනාවක් ඉරියව්ව දැන් වෙනස් කරාට කමක් නැත. දැන් මම ගොඩක් වෙලා වාඩි වෙලා හිටියය කියලා විදිහේ විවිධාකාර සහනශීලී චේතනා පහළ වෙනවා හිතෙනවා හරිම මිතුරු චේතනාවක් කියලා. ඒ චේතනාව තණ්හා වශයෙන් අඳුරගන්නේ නැහැ. සංසාරයට බැඳ තබන විශාලම මල පුඩුව වශයෙන් බාරගන්නේ නැහැ. විශාල ජයග්‍රහණයක් විදිහට තමන්ගේ දක්ෂකමක් විදිහට හොඳ කල්පනා ශක්තියක් ඇති කෙනෙක් විදිහට අර චේතනාවට ඉඩ දෙනකොට ක්‍රමක්‍රමයෙන් වේදනාවත් අර චේතනාවත් ඉරියව් වෙනස් කිරීමේ චේතනාවත් කියන දෙක නිසා යෝගාවචරය ආසාව වැඩි කරගන්නවා මේ දුක වෙනුවට මේට වඩා වෙනස් වූ සුඛයක් තණ්හාව ඇති කරගන්නවා. ඒ නිසා වේදනාවට බියසුළු පහ මුණ දෙන්න, කෙලින්ම මුණ නොදෙන්න, ඒකාන්තයෙන්ම වේදනාව වගේ දරුණු අවස්ථාවකට, කටුක අවස්ථාවකටපත් වෙනකොට තණ්හාවට යට වෙනවා. තණ්හාවෙන් බැඳෙනවා, බැඳිලා එක්කෝ ළඟ ඉන්න කෙනාට නොදැනෙන්න ඒ නැත්නම් Tamanටත් නොදැනෙන්න වගේ හිමීට ඉරියව්ව වෙනස් කරන්න බලාපොරොත්තු එහෙම නැත්නම් ඉරියව්ව සම්පූර්ණයෙන්ම වෙනත් ඉරියව්වකට පත් කරන්න බලාපොරොත්තු එහෙම නැත්නම් අනිත් දවස් ඉඳ ගන්නකොට මම කොට දෙකක් හොයා ගන්න ඕන කියලා අන්න ඔය විදිහේ විවිධාකාර කල්පනාවන් දිගේ ගිහිල්ලා තෘෂ්ණාවට දාසකම් කරනවා බැල මෙහෙවර කරනවා නීචව යටත් වෙනවා මේ විදිහට අමිහිරි වේදනාවක් විඳිමින් ඉන්න යෝගාවචරය මෙතන යෝගාවචරය කියවට මේ දක්ෂ ඥානවන්ත යෝගාවචරය නෙවෙයි තාම විශේෂ විශේෂ දක්ෂකම් නැති කුසලතාවයන් දිනු නොකරපු එහෙම නැත්නම් වැරදි විදියට කල්පනා කරන යෝගාවචරය ඉබේම තණ්හාව දිහාට දුහුටල වැටෙනවා දෙස්සල වැටෙනවා මේ වැටීම නිසා වේදනාව පසුබිම් කරගෙන වේදනාව නිසා වේදනාව ප්‍රත්‍ය කරගෙන තෘෂ්ණාව තණ්හාව උපදිනවා කියන එක ප්‍රකටයි. මේ කවුරුත් ඒ කාන්තේම අත්දකලා තියෙන දෙයක්. මේව කරුණු කාරණා විස්තර කරනකොට Tamanට පැහැදිලි වෙන දෙයක්. ඒ වගේම තමයි අපි එදා ඇහිම ගැන දැකීම ගැන නිදර්ශන ඉදිරිපත් කරමින් ධර්ම දේශනා කරන අවස්ථාවේදී පැහැදිලිවම වටහාගත්ත ප්‍රිය රූපයක් ප්‍රිය සද්දයක් මනාප රූපයක් මනාප සද්දයක් ඇහෙනකොට අපි ඒ විශේෂයි මානසිකාරයේ පවත්වන්නේ නැත්නම් මෙනෙහි කිරීමක් නැත්නම් අපේ මේ වේදනාව නිසා මිහිරි වේදනාව මනාප වේදනාව අසතුලින් එන වේදනාව අනතුලින් එන මිහිරි මනාප වේදනාව නිසා ඒ වේදනාවට හේතු වුණා වූ බාහිර ආරම්මණය රූපය හෝ සද්දේ ප්‍රිය මනාප රූපය නැත්නම් ප්‍රිය මනාප සද්දය මේ විදිහටම දිගට පවතිවා මේකට මට තව ලං වෙන්න ලැබේවා මේක මගේ වේවා කියන තෘෂ්ණාව පහළ වෙනවා ඒ නිදර්ශනයෙන් ගන්න තියෙන්නේ සුඛ සුභ ප්‍රිය මනාප වේදනාවක් විඳින්මින් ඉන්න අවස්ථාවේදී ඒ යෝගාවචරය නැත්නම් ඒ පුද්ගලයා ඒ ප්‍රිය මනාප වේදනාව વિશે තෘෂ්ණාව පහළ කරගන්නවා. එතකොට අපි ගොනු කරගත්තොත් අප්‍රිය අමනාප කටුක වේදනාවක් පහළ වෙච්ච වෙලාවක එයින් තොර වූ සුඛයක් මට වේවා කියලා තෘෂ්ණාව පහළ වෙනවා. ප්‍රිය මනාප සුඛ වේදනාවක් විඳිනකොට මේ ප්‍රියමනාප සුඛ වේදනාමට දිගට පවතිවා ලං වේවා නැවත නැවත ලැබේවා මටම වේවා ආදී තෘෂ්ණා පහළ වෙනවා ඒ වගේම තමයි සුඛයකටත් නැති දුක්ඛයකටත් නැති මධ්‍යම උපේක්ෂා වේදනාව ගැන ටිකක් විග්‍රහ කරලා බලමු සමහර වෙලාවල් වලට දක්ෂ යෝගාවචරය වගේම ආධුනික යෝගාවචරයේ උනන්දු යෝගාවචරය වගේම උනන්දු නැති යෝගාවචරයින්ට තමන් භාවනා කරගෙන යනකොට මේ භාවනාවේ යාදෙන අවස්ථාවල් එනවා භාවනාව හොඳට කෙරෙන අවස්ථාවල් එනවා එහෙම වෙනකොට ටික වේලාවක් කයේ tempat භාවයක් හිතේ tempat භාවයක් ඇති වෙනවා ඇති වෙලා භාවනා අරමුණට හිත නැවත නැවත යෑම ඉබේම සිද්ධ වෙන ස්වරූපයකටපත් වෙනවා. නැවත නැවතත් හිත එහිම යෙදෙනවා. හිත පිටතැන් වලට තල්ලු කරා නොගිහින් භාවනා අරමුණේම පිහිටීම සිද්ධ වෙන වෙලාවල් වෙනවා. එහෙම එනකොට ඊටාම කටුක වූ වේදනාවල් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊටාම මිහිරි වූ වේදනාවල් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වේදනා විදීම් ස්වરૂපය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මධ්‍යස්ථ භාවයටපත් වෙනවා. සුඛ භාවයේ තියෙනවා නමුත් ඊතා සුඛ භාවයක් නැහැ. දුක්ඛ ස්වરૂපේ වෙලක විලාක පවතිනවා නමුත් ඒ තරම් දුක්ඛ කටුක භාවයකුත් නැහැ. ඒ අති කටුක අති සුඛ කියන දෙකම නැති මධ්‍යස්ථ ප්‍රමාණයටපත් වෙනවා. මේවපත් වෙනකොට කය සිතේ ඇති මේ සංහිඳියාව නිසා ඉබේම යෝගාවචරයා මේවැනි භාවනාවක් දිගට පවතිවා මට මේ ඉරියව්ව වෙනස් කරන්න වතක් පිළිවෙතක්වත් ඉදිරිපත් නොවීමට දිගට ඉඳ ලැබේවා කියන කල්පනා පහළ මේක හොඳට ප්‍රකටයි ගැඹුරු විපස්සනා ඥාන පහළ වෙන අවස්ථාවල. ඒකට සමතේ පැත්තෙන් නැත්නම් සමාධිය පැත්තෙන් කියනවා නම් චතුර්ථ ධ්‍යාන සමාධිය මට්ටමට වැටෙනකොට සුඛංච පහනා දුක්ඛංච පහනා උපේක්ඛකෝ සති සමාධි විහෙරති කියලා සති දුකත් දුරුවන් කරලා සුඛයත් දුරුවන් කරලා දුක්ඛයත් දුරුවන් කරලා මධ්‍යස්ත වූ උපේක්ඛා වේදනාව පදනම් කරගෙන යෝගාවචරය ගත කරනවා. එහෙම ගත කරන වෙලාවට එතකොටත් නන්දියක් රාගයක් පහළ වෙනවා. මේකට කියනවා ධම්ම රාග ධම්ම නන්දි කියන. එතනත් මේ සුඛ භාවයේ ප්‍රකට නැති වුණාට මේ උපේක්ෂා සහගත වේදනාව පවතින්නේ සකවත් ස්වરૂපයක්. මධ්‍යස්ථ නමුත් සුඛයට බර වේදනාවක් සුඛයට බර විඳීමක් මේ අවස්ථාවේදී යෝගාවචරයාගේ හිත මෙහිම දිගට පවතිවා කියන නන්දිය රාගය පවතිනවා. නමුත් මේක ආමිෂ සුඛයක් සඳහා වෙන නන්දියක් ආමිෂ සැපයක් සඳහා වෙන රාගයක් නෙවෙයි ධර්ම සුඛය සඳහා ඇති නන්දිය රාගය නමුත් මේකට ධර්මයේ හඳුන්වන්නේ නන්දි රාගය කියලා භාවනා රාමෝ හෝති භාවනා රතෝ භාවනා විශේෂයි රාගය රතිය පවතිනවා මේ රතිය පැවතීම නිසා මේ යෝගාවචරයට ණය දෙක තුන එක දිගට නොසලී ඉරියව් පවා වෙනස් නොකර දිගට භාවනාව ගෙනියන්න පුළුවන්. මුත් විපස්සනා පැත්තෙන් බලනකොට ඒකක් රාගයක්. ඒකක් නන්දියක්. සාමාන්‍ය ලෝකේ ඒ කියන්නේ කර්මේ සහ කර්මපතේ පැත්තෙන් බැලුවත් කාමාවචර කුසල් පැත්තෙන් බැලුවත් මේ යෝගාවචරය ඉන්නේ සුඛදායක පැත්තකද හොඳ පැත්තක කුසල් පැත්තක. නමුත් චිත්ත ස්වરૂපය යනකර බලනකොට විඳින වේදනාව උපේක්ෂා වුණත් තණ්හාව පහළ කරනවා. මේ නිසා දුක්ඛ කටුක වේදනාව නිසා සුඛය බලාපොරොත්තු වෙන තණ්හාව ප්‍රියමනාප සුඛ වේදනාව නිසා එය මට වේවා ලං වේවා කියන තණ්හාව අදුක්කම සුඛ වූ උපේක්ඛා වේදනාව ඇති වුණත් ඒ વિશે තණ්හාව කියන වේදනාවේ තුන් ආකාරයෙම දුක් වේදනා, සුඛ වේදනා, උපේක්ඛා වේදනා කියන තුන් ආකාරයෙන්ම ඒකාන්තයෙන්ම තෘෂ්ණාවට تعلقකට දමන නිසා, ඇද දමන නිසා, ලෙස්සා වැටෙන ගතියක් තියෙන නිසා බුද්ධ වචනය, ශ්‍රී බුද්ධ වචනය පාවිච්චි වෙනවා වේදනා පත්‍ය තණ්හා. මේක කොයි අතෙන් විග්‍රහ කරලා බැලුවත් බුද්ධ වචනය බුද්ධ වචනයමයි. සුඛ වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ කියන මේ තුන් ආකාර වේදනාව අනුවම තෘෂ්ණාව පාලනය මේ අනුව තේරුම් අරගන්න තියෙන්නේ තෘෂ්ණාව පහළ වෙන්නේ පුරුද්දට නෙවෙයි නැත්නම් සම්පූර්ණයෙන්ම පුරුද්ද නිසා නෙවෙයි මේ අවස්ථාවේ මේ මොහොතේ විඳින්නා වූ වේදනාවට සාපේක්ෂව. නමුත් අවිද්‍යාව නොදැනීම පස්සේ ඉඳගෙන උදව් කරන නිසායි සුඛ වේදනාවක් ආවත් තණ්හාව දිහාට تعلق කරනවා. දුක් වේදනාවක් ආවත් තණ්හාව දිහාට تعلق කරනවා. අදුක්කම සුඛ වේදනාවක් ආවත් තණ්හාව දිහාට تعلق කරලා දානවා. ඒ බව නොදැනීම නිසා තෘෂ්ණාව වැඩෙනවා. උපාදානයක් මට්ටමට දැඩිව ගන්නා ප්‍රමාණයට වැඩෙනවා. මේ නිසා තේරුම් අරගන්න තියෙන්නේ හිත යම් අවස්ථාවක કૃષ્ණාවක් පහල කරා නම් අනුන් නිසා නෙවෙයි බ්‍රහ්මයෙක් මැවුව නිසා නෙවෙයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඒ වෙලාවේ බලපෑම් කරපු නිසා නෙවෙයි තමන්ම ඒ මොහොතේ විඳින්මින් ඉන්නා වූ වේදනාව නිසායි වින්දනය නිසායි කුෂ්ණාව පහළ වෙන්නේ මුත් කුෂ්ණාව පහළ වෙනවා කියන්නේ අවිද්‍යාවේ අඳුර මත තුල තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ වාගේම තවත් වැදගත් ගැඹුරක් මෙතනදී මතු කරගන්න පුළුවන්. එහෙන් රූප දැකලා මේ මතුවෙන ස්පර්ශය අනුව නම් මේ වින්දනයේ පහළ වෙන්නේ ප්‍රිය රූපයක්ම මනාප රූපයක් කියලා ඒ අනුව තෘෂ්ණාව පහළ වෙනකොට තෘෂ්ණාව පහළ වෙන ක්ෂණය දක්වාම බාහිර රූපයේ තමන්ගේ ඇස වශයෙන් ගත්තා වූ චක්කු ප්‍රසාදයේ කෙලෙස් නැහැ. කිසිම නරකක් නැහැ. කිසිම හොඳක් නැහැ. මේ බාහිර රූපයත් චක්ෂු ප්‍රසාදයක් එකිනෙක ගැටීම මත නිසා අපේ හිතේ අවධානයේ ඒ දෙසට යෙදවීම කියන චක්කු විඥානේ එතෙන් දැවිලා හිට ගන්නවා මේ චක්කු විඥානයේ කෙලෙස් නැහැ හොඳක් නැහැ නරකක් නැහැ. ඊට පස්සේ රූපය දකිමින්ම ඒ අනුව ඇහ උද්දීපනය වෙමින්ම හිති කැවෙද්දීම චක්ෂු විඥාණය මේ දෙන්නත් එක්ක එකට ගමන් කරනවා. පස්සේ කියලා කියනවා මේ තුන yaadena තාක්ක. මේ පස්සේ කියන චෛතසික ධර්මයේ නාම ධර්මයේ කෙලෙස්. ඒක හොඳත් නෑ ඒක නරකත් නෑ. මේ ක්‍රියාවලිය නිසා පාලියෙන් බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා මේ ස්පර්ශයේ සිදුවෙන තාකල් ඒකාන්තේම ශරීරය సంతාණය මේක විඳිමින් පවතින මේක හොඳ දැක්මක්ය ප්‍රිය දැක්මක්ය මංගල දැක්මක්ය එහෙම නැත්නම් අවමංගල්‍යය දුක්ඛාජනකය නරකය අසුභය මොනවා හරි වින්දනයක් ලබනවා මෙන්න මේ වින්දනයත් පුදුමයි කෙලෙස් වලින් තොරයි මේ වින්දනයේ නෑ රාගයක් ද්වේෂයක් මෝහයක් නමුත් මේ වින්දනය නිසා මේ වින්දනය අවිද්‍යාවෙන් සිටවීම නිසා මේ වින්දනයේ ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය බව නොදැන මේක සුඛය සුභය වශයෙන් ගැනීම නිසා ලුහුටල වැටෙන්නේ තෘෂ්ණාවට. අන්න එතනයි කෙලෙස් මුල. ඒ නිසා යෝගාවචරය මේ සංදිස්ථාන සියල්ලක්ම තමන්ගේ මානසිකාරයට ලක් කරගත්ත දවසට පැහැදිලිව තේරුම් අරගන්නවා දැන් මෙතෙන්ට යනකම් කිසිම බය වෙන්න දෙයක් නැහැ මේ කටයුත්ත කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා තිරිසනුන්ටත් මේ தත්ත්වය සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේටත් මේ தත්ත්වය සිද්ධ වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේගේ හිත වාගෙම තිරිසනාගේ හිතේවත් මේ වේදනා මට්ටමට යනකම් කෙලෙස් නැහැ ඒ හොඳක් නරකක් නැහැ ඒවා සුද්ධ ධර්මතාවය එහෙම නැත්නම් දුක්ඛ සත්‍යය මිනිස්යාටත් මේ දේ සිද්ධ වෙනවා පුතජන මිනිස්යාට. ඒ මිනිස්යා මේ தත්ත්වය දුක්ඛ සත්‍ය බව නොදැනීම කියන අවිද්‍යාව නිසා නැත්නම් මේ පියවර එකින් එක එකින් පැහැදිලිව පිළිසිඳ නොදැක්ක නොදන්න නිසා මේ දෙයට සුඛ වශයෙන් ගන්නවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඒකාන්තේම දුක්ඛයි දුකයි කියලා දේශනා කරපු මේ දේ නොදැනීම නිසා අවිද්‍යාව නිසා සුඛයයි ගන්නවා. ඒ සුඛයයි ගැනීම නිසා මේ මුළු පද්ධතියටම ආස කරනවා. බාහිර රූපයට ආස කරනවා. අනේ ඒ රූප දකින්න මගේ අස කොච්චරනම් පිනක්ද කියලා අසට ආස කරනවා. මේ දිහාවට ඒ වෙලාවේ මගේ හිත ගිය කොච්චර පෙර වාසනාවකටද කියලා ඒ විශ්ේ ආස කරනවා. එහින් ලැබෙන වේදනාව සුඛ වශයෙන් වින්දනය කරනකොට ඉතිම සංහාවට වැටෙනවා. මේ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයෙන් මේ දකින දකින දේවල් බල බල අපි පොර දාන්නේ මෙන්න මේ විද්‍යාවටයි. ඒ නිසා යෝග කර්මයේ යෙදී ඉන්න තාක්කල් විපස්සනාව වඩන තාක්කල් යෝගාවචරය ඇහැ උනන්දු කරවීම ඇහැ උද්දීපනය කරවීම දකින දකින දේවල් රහස්වත්කාරයෝගේ බල බලා දඟලන ස්වරූපයේ ඇහැ පිනවන්ට යන ස්වરૂපයෙන් Taman දැන හෝ නොදැන අවිද්‍යාවට පොහොර දාන බවත් ඒ නිසා ඒකාන්තයෙන්ම ලෝහුතා වැටෙන જાතියක් එක තැනකට යනකන් තිරිසනුත් වගේම අපි ඉදිරියට ගමන් කරනවා නැත්නම් ආර්යයන් වහන්සේලා වගේමත් අපි එතෙන්ට යනකන් යනවා නමුත් ආර්යයන් වහන්සේලා එතනදී Tamange තිරිංග තද කරගන්නවා නමුත් අනික් ඇත්තෝ ඒ කියන්නේ පුතඥයෝ තිරිසන්නෝ වහාම ඒකාන්තයෙන්ම ඒ ඒ ක්‍රියාවෙන් පස්සේ හෙලකට ඇදගෙන වැටෙනවා තෘෂ්ණාවට වැටෙනවා වැටිලා කියනවා අපි තාම රහත් නැහැ කියලා. අපි තාම රහත් නැති නිසා කෙලස් ටිකක් කෙරුවට කමන්නේ ඔය කරගෙන යන අඩුපාඩු තිබුණට කමක් නැහැ කරගෙන යමු කියලා අර පුතඥ භාවයේ හිතින් අරගෙන අහනමිකේ කරේ තියාගත්තා වගේ බිම නොතබ ගෙනියනවා. පිටින් කොහොමද බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදව් කරන්නේ. උන්වහන්සේලාට උදව් කරන්න නම් මේ තමන් විසින් පනවා ගන්න, තමන් විසින් බෝ කරගන්න මේ ඉන්ද්‍රිය අසංවරය දුරු කරගන්න ඕන. සංසාර බය පිහිටව ගන්න ඕන. සංවේගය පිහිටව ගන්න ඕන. මේ නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ වගකීම මේ මුළු ලෝක සත්ත්ව වර්ගයාට ඇති වගකීම පැහැදිලිව ඉර ඇඳලා පෙන්වුවා මම ලෝකේට මාර්ගය දක්වන්නේ පමණයි මට බෑ විමුක්තිය දෙන්න මට ක්‍රමයේ කියලා දෙන්න පුළුවන් අහුවෙන උගුලේ ස්වරූපය කියලා දෙන්න පුළුවන් මෙතනින් එහාට කරන කෙනෙක් නෙමෙයි මෙතනින් සාස්තුන් වහන්සේගේ කුත්තේ හමාරයි නමුත් භාවනා વિશે දක්ෂ නැති කල්පනා ශක්තිය අඩු යෝගාවචරයෝ මේට වැඩිය ගොඩාක් දේවල් තමන්ගේ යාළු යෝගාවචරින්ගේ උත් බලාපොරොත්තු තමන්ට උපදෙස් දෙන ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු භාවනා මධ්‍යස්ථාන වලින් බලාපොරොත්තු මේ දේවල් බුදුහාමුදුරන්ටවත් දෙන්න බෑ. උන් වහන්සේ තමන් වහන්සේගේ යුතුයකම තමන් වහන්සේගේ වගකීම ධර්මයේ ලාම දේශනා කරපු දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට ප්‍රිය දේ ලැබෙන්න ඕනේ භාවනා කරන්න නම් අපිට සෑම චෝදනා ධර්මයක්ම ඒ වෙලාවේ වහා විසඳලා දෙන්න ඕනේ. හරියට කැකිල්ල රජුරෝ විසඳුවා වගේ. ඉතින් කැකිල්ල රජුරෝ නැති වෙච්චහම භාවනා කරගන්න බෑයි කියලා කියනවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ. දන්නා ඇත්ත කියන උපදේශ අනුව සරල උපදේශ අනුව පිළිපදිමින් කාරණාව දක්නා ඇත්ත දවසින් දවස ඉන්ද්‍රිය සංවරයේ විශේෂයි තමන්ගේ අනුකූලතාවය පෙන්වන. මහා සංවේගය පිහිටව ගන්නවා. අපිට මේ අමාරුවෙන් ලැබිච්ච අවස්ථාව අපිට මේ අමාරුවෙන් ලැබිච්ච තැන මේ අවස්ථාවේදී අපේ පරණ පුරුදු තාලවලටම හැසිරෙන්න පටන් ගත්තොත් ඒ વિશે ව්‍යාපාර කරන්න පටන් අරගත්තොත් තමන් විසින්ම අහක තියෙන කුණු කුල් වේදමා ගන්න පුද්ගලෙක් වඩපත් වෙනවා. හොදලා ඉවර කරන්න බැරි ආකාරයක මඩකට නැවත නැවත වස්ත්‍රපත් කරගන්න කෙනෙක් වඩපත් වෙනවා. ඒ නිසා කාරණාව පැහැදිලිව තේරුම් ගත්ත ඇත්තෝ ඉන්ද්‍රිය සංවරයේ මාර්ගයෙන් මේ විදිහේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියනා වූ තුන් ආකාර වේදනාවල් තේරුම් අරගන්න. තේරුම් අරගෙන ඒකේදී තෘෂ්ණාව ඇති වුණා නම් ඒක තමන්ගේ දුර්වලකමක් දක්ෂතාවයේ නැතිකමක් ප්‍රඥාවේ අඩුකමක් බව තේරුම් අරගන්න. තේරුම් අරගෙන ආයති සංවරය අනාගතයේ නැවතත් මේ වැරදි වේදනා මෙනෙහි කිරීමෙන් තමන්ගේ යෝග කර්මයේ දක්ෂ වෙන්න ඕන. තමන්ගේ යෝග කර්මයේ ස්ථූර වෙන්න ඕන. ස්ථූර වෙච්චාම දුක් වේදනාවක් ආවත් සුඛ වේදනාවක් ආවත් අර විදිය දියුණු භාවනා ක්‍රම නිසා පහළ වෙන ප්‍රකට වෙන අදුක්කම සුඛ වේදනාවක් ආවත් කියන්නේ උපේක්ෂා වේදනාවක් ආවත් වේදනා මට්ටමට යනකම් ඒ වේදනාව දක්වා එන සෑම නාම ධර්මයක්ම සෑම රූප ධර්මයක්ම ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් පොත්වල තියෙන දේවල් නෙවෙයි ගුරුවරු කියලා දීපු දේවල් නෙවෙයි තමන් වශයෙන් තේරුම් අරගන්නවා රූප පහළ වෙන්නේ එකක් වශයෙන් නෙවෙයි ස්කන්ධ වශයෙන් බාහිර අධ්‍යාත්මික බාහිර වශයෙන් පහළ වෙනවා නාම අර විදිහට පස්ස වේදනා තණ්හා ආදී විදියට රාශි වශයෙන් පහළ වෙනවා. මේවා එක එකක් වෙන් කර කර දකිමින් කියන විපස්සනාව. විවිධ ලෙස දැකීමේ අවස්ථාව පහළ කර ගන්න. පහළ කරමින් පහළ කරමින් යනවන වේදනා මට්ටමේ හිටගෙන ඉදිරියෙන් තියෙන මඩවල දැකලා මඩවලේ නතර වෙලා ඉදිරියේ නතර වෙලා වියලි ස්ථානයේ නතර වෙලා තමයි තේරුම් ගන්න පුළුවන් මෙතෙක් කල සංසාරය ආපු ජවේ නිසා මම මේ ඌරෙන් දුරටලා වැටුණා අද මම වේදනාව අත්දකිනවා කටුක වේදනාව විඳින්දිම යෝගාචර විශාල සන්තෝෂයක් පාල වෙනවා. අද මේ භාවනාව නිසා උපදේශ මාලාව නිසා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍රයන් නිසා මට අද මෙතනදී නතර වෙන්න පුළුවන් වුණා. මේ විදිහට නතර වෙනකොට විශේෂ ශ්‍රද්ධාවක් පහළ වෙනවා. තමන් කරන දේ හරි බව අස්පනා පිට පේනකොට අර වේදනා කියන කටුක දුක්ඛතර මැද තාම තීව්‍ර දැනුමක් පහළ වෙනවා. ඊටාම වර්තමානයේ අස්පනා පිට පේන තාම උත්සන්න දැනුමක් පහළ වෙනවා. ඒ දැනුම තියෙන යෝගාවචරය කය නැතුව ගියා. ජීවිතේ නැතුව ගියා. ඉදිරියට යන්න වීරිය කර. සතිය ඊටාම තීව්‍ර පිහිටි සතිය. සතිපට්ඨාණයට පත් ඒ අනුව සමාධිය තහවුරු වෙනකොට තමන් මෙතෙක් කල හිටපු අන්ධකාරයත් ඉදිරියේ වුණත් අසතියෙන් ගත කරොත් වැටෙන්න තියෙන මේ භයානක ස්වરૂපයක් තේරෙන මහා ප්‍රඥාව පහළ මේ නිසා යෝගාවචරය විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය. මේ ඉන්ද්‍රිය සංවරයේ තියෙන රහස මේකයි. සතියෙන් උදව් නොලැබුණොත් ඉන්ද්‍රිය සංවරය රකින්න තමයි. අපි ඒක එකක් මතක් කරන්න ඕනේ. සතිමත් පුද්ගලයා ඒ කියන්නේ පරියංකේ ඉන්නකොට තමන්ගේ මූල කර්මස්ථානයේ සතිය පිහිටවන්න පුරුදු කරපු යෝගාවචරය මීළඟට සක්මනේදී එසවීම යැවීම වශයෙන් හෝ එසවීම යැවීම තැබීම වශයෙන් හෝ සතිය පිහිටවන්න පුරුදු කරපු යෝගාවචරය මීගාවට ධානි ගන්න වෙලාවේදී එහෙ මේ ගමනක් යන වෙලාවේදී සූරු ඇඳුම් පාවිච්චි කරන පළඳන වෙලාවල් වලදී දොරක් අරින වහන වෙලාවල් වලදී වැසිකිලි කැසිකිලි කෘත්‍ය කරන වෙලාවේදී නැමෙන වෙලාවේදී විකහරන වෙලාවේදී එහෙ බලන වෙලාවේදී මෙහෙ බලන වෙලාවේදී ඉඳ ගන්න වෙලාවේදී හිට ගන්න වෙලාවේදී සතිය පිහිටවන්න ඒ සතියේ අඛණ්ඩ භාවය තියෙනවා නම් ඒ අඛණ්ඩ භාවයත් එක්කම ඉන්ද්‍රිය සංවරයට ලොකු සහනයක් පිටුහලක් ලැබෙනවා මේ නිසා මේකට සති සංවරය කියලා සඳහන් කරනවා එහෙම නැතිව ඉන්ද්‍රිය සංවරය මුලින් කරන කාලේ ඒක ලෙඩකින් අනීප වෙන්න ඕනේ නිසා ලෙඩෙක් වගේ හැසිරෙනවා කියනවා වගේ වැඩක්. උපව වෙනකොට පහ වෙනකොට සතිය පිහිටනකොට මේ ඉන්ද්‍රිය සංවරයේ යථාර්ථය ගැඹුරින් වැටහෙනකොට වඩ වඩාත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරයෙන් සතිය සතියෙන් ඉන්ද්‍රිය සංවරයක් කියන මේ දෙකම එකතුව වැඩෙන්න පටන් ගන්නවා. මේ කරලා අර සංසාර පුරුද්ද නිසා අපි ඉන්න පරිසරය නිසා, චිත්තගුණ නිසා, ආහාර නිසා අපිට විවිධ අරමුණු පහළ වෙනවා. ඒ අරමුණු මාර්ගයෙන්ොත් තෘෂ්ණාව පහළ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඊටාම සුලක්ෂුල වශයෙන් පහළ වෙන්නේ ඒ ප්‍රමාණය මෙනෙහි කිරීමෙන් දුරු කරගන්න. මේ විදිහට මෙනෙහි කිරීමෙන් දුරු කරනකොට ඒ ක්ෂණයේ විද්‍යාව පහළ වීම නිසා නාම රූප ධර්ම දුක්ඛ සත්‍ය බව වටහා ගැනීම නිසා ඒ વિશે තෘෂ්ණාව පහළ වෙන්න බැරුව යනවා. තෘෂ්ණාව පහළ වෙන්න බැරි වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව නිසා සිදුවෙන අකුසල් නොවී යනවා. සංහාව නිසා සිදුවෙන අකුසල් රාශිය නොවී යනවා. උපාදානයේ නිසා සිදුවෙන අකුසල් රාශිය නොවී යනවා. මේ විතරක් නෙවෙයි භවගාමී කුසල්ද සිදුවමී යනවා. එතකොට කර්ම රැස් වීමක් නැතුව යනවා. කර්ම රැස් වීමක් නැති නිසා විපාක නැතුව යනවා මේ අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ වීම දුක්ඛ සත්‍ය අවබෝධ වීමෙන්ම සම්පූර්ණයි. නමුත් යෝගාවචරයට මුණින් අපු කලයකට වතුරක් කරනවා වගේ කොච්චර උපදේශ පැහැදිලිව පිළිසිතුව දුන්නත් Tamange ඉන්ද්‍රිය සංවරය අතින් කිසිම වෙනසක් කරගන්න කැමැත්තක් නැහැ. කරගෙන යන පුරුදු වේග වැඩ වේග කතා කිසිම අඩුවක් කරන්න කැමති නැත්නම් ඒ පුද්ගලයා වැඩක් කරන වෙලාවේදී බොහෝ සිතුවිලි ඇතුළට රිංගනවා කරන වැඩේ දුර්වල වෙලා යනවා දුර්වර්ණ වෙලා යනවා හිතේ සතිය බිඳිලා යනවා හිත විසිරිය සමාධිය විසිරිය අන්නේ විදිහේ විසිරි බිඳී ගිය සතියකින් සමාධියකින් යුක්තව වහාම තීන්දුව කරනවා අසවල් දේ ඉතාම හොඳයි. නැත්නම් අසවල් දේ ඉතාම නරකයි. මේ හොඳ දේ වහාම ලං කර ගන්න ඕනේ. මේ නරක දේ ඈහැට නොපෙනෙන්න දුරුවන් කරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ කියලා වේගයක් ඇති කර ගන්නවා. මේ ඇති කරගෙන මේ වේගයේ විශාල ඥානයක් වශයෙන් වහර ගන්නවා. මගේ දක්ෂකමක් විදිහට අරගෙන ලොකු ස්වාමීන් වහන්සේට තයිලා මතක් කරගන්නවා. මෙන්න මෙහෙමයි මේ ස්ථානේ කරනවා නම් කරන්න ඕනේ. මට නම් හොඳටම දැන් පැහැදිලි. නැත්නම් මේ පුද්ගලයා මෙතන යන්න ඕනේ මෙතනින් මේ පුද්ගලයා මේ දුර්වලයි කියලා විශේෂ ඥාන වලින් ඇවිල්ලා අවේලාවල කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? අර දුර්වල වෙච්ච සතිය, දුර්වල වෙච්ච සමාධිය නිසා අවිද්‍යාව බොහොම ජයට වැඩ කරන්න පටන් ගන්නවා. මේ වැඩ කරන්න පටන් අරගත්තාම ඒ පුද්ගලයා වශයෙන් නෙවෙයි ඒ අහන කෙනාට උනත් හරිම අසීරුතාවයකටපත් වෙනවා. මොකද මේ පුද්ගලයා කතා කරන්නේ බොරුවක් නෙවෙයි. තමන් විඳින වේදනාව ගැන මේ කතා කරන්නේ. නමුත් අවිද්‍යාවෙන් තමයි සද්දෙට නැගෙන්නේ. මේ නිසා කියවෙන වචනවල අවිද්‍යාව තමයි බොහොම ප්‍රකට. නමුත් මේ අවස්ථාවේ පැහැදිලි කරලා දෙන්න බෑ. හිතේ සතියක් නැහැ. හිතේ සමාධියක් නැහැ. මේ අවස්ථාවේදී ඉවසන්න සිද්ධ වෙනවා. නමුත් අර වේගයෙන් වේදනාව විදිමින් කතා කරන පුද්ගලයාට ඉවසීමක් නැහැ. වහාම ඕන තීන්දුවක්. වහා මේ වෙලාවේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න ඕනේ. එතකොට වෙන්නේ මොකද? තමනුත් වෙහෙසටපත් වෙනවා. හාන කෙනත් වෙහෙසටපත් වෙනවා. මේ පණවිඩය නිසා පසුවට අහන දකින්නත් වෙහෙසටපත් වෙනවා. මේ නිසා වෙන්නේ ධාමත්ම පිළිකුල් කළ යුතු දුක්ඛ සත්‍යය ඇත්ත ඇති හැටියෙන් දකින්නකොට පැහැදිලි වෙන නාම රූප ධර්මයන් පිළිබඳ අවබෝධයේ පැටලිලා වැරදිලා සුඛ වශයෙන් බාර ගන්නවා මට මේක කරන්න පුළුවන් මම මේක කරනවා කියලා මමෙක් විශාල දේහ ස්වરૂපයක් සහිත වූ මමෙක් සර්ව බලධාරී වූ මමෙක් මැරෙන. ඒ නිසා පිටි උපාදානයේ වැටෙන. නැත්නම් අර දෙය මම කරගන්න ඕනේ කොහොමෙන් හරි හොඳින් හෝ නරකින් කරගන්න ඕනේ කියලා කාම උපාදානයට වැටෙන. මේ කොහොම වුණත් දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් දැන නොගැනීම නිසාම අවිද්‍යාවට ලෝතලා වැටෙනවා කියලා කියන්නේ තෘෂ්ණාව දුකේ සමුදය හොඳට මුල් බැහැ ගන්න. හරියට ආඳ යවලා වල්පත ගත්තා වගේ. හිස අතහැරලා දැන් තියෙන්නේ. දුක දුක වශයෙන් වටහා ගැනීම අතහැරලා තියෙන්නේ. මේ පුද්ගලයාට පේනවා මේ සංසාරේ කළ යුතුමක් තියෙනවා. මම කරන්න ඕන නැත්නම් මේලා කරන්න ඇති කියලා දෙන්න ඕන. මේ දේ විය යුතුයි මේක සුදුසුයි කියලා අර දුක දුක වශයෙන් තේරීම නැති වෙලා දුක සුඛයක් වශයෙන් අරගන්න. විපල්ලාශයකට හිත වැටෙනවා. හිත වැටිච්චාම මේ පුද්ගලයා ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවට අහු වෙනවා. අහු වෙලා ඒ තෘෂ්ණා හිතින් තමයි සතියක් නැති හිතින් තමයි සමාධියක් නැති හිතින් තමයි වැඩට බහින්නේ කතා කරන්නේ මේ කතාවල මේ වැඩවල තියෙන්නේම සුලි කරගෙන ස්වරූපයක්. සාන්ත දාන්ත ගලායන ස්වරූපයක් නැහැ. මේ සුලිය පවතින තාක්කල් ඒ පුද්ගලයා තුල නිවනක් tempatකමක් නිවියමක් එන්න විදිහක් නැහැ. කෙලෙස් වාසි වශයෙන් කරකෙන්න පටන් ගන්නවා. කර්ම අර කරකැවෙන වේගවත් සුලිසහිත කතාව නිසා වචනයෙන් සිදුවෙන අකුසල කර්ම සිදුවෙනවා. අර ක්‍රියා නිසා කයෙන් සිදුවෙන අකුසල කර්ම සිදුවෙනවා. කර්ම වටය සුවසේ වැඩෙනවා. හරියට ගහකට මේ සෙවල පට්ටියට අවශ්‍ය කරන ඉර එළිය පොහොර ජලය වාතය උණුසුම හොඳට සරුවට ලැබෙනකොට මේ ගහ සරුවට දලු දාලා වැඩෙනවා වගේ මේ පුද්ගලයා තුර කර්ම රාශි වශයෙන් රැස් වෙනවා නමුත් තද්ද ඔලබලකමක් පහළ වෙන නිසා වෙච්චාවයි කමක් නැහැ කියලා හිතන විදිය දලනලු හිතක් පහළ වෙනවා. මුරුදු මොලොක් භාවයේ දුර්වය. මෙන්න මේකේ අනිත් පැත්ත තමයි සතියේ පවතින. යම් කිසි කෙනෙක් සතිමත් නම් ඒ පුද්ගලයා මූර්ධ මොලක් භාවයට කර්මන්නේ භාවයටපත් වෙනවා. කීවා ආහන ගුරෙක් බාටපත් වෙනවා. නැතු වෙලා සූච භාවයක් ඇති වෙනවා. මෙන්න මෙහෙම කරන්න මේ වෙලාවේ මෙන්න මේකයි කරන්න ඕනේ කියනකොට එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා පාර ගන්න. එහෙම නැතු අසතියෙන් සද්ධාවෙන් තොරව ගත කරනවා නම් මහා දල දනකමක් කොළමලකමක් කීවා නාහනකමකටපත් වෙනවා. මේවා අපි එක දවසක් ඇතුළත බොහෝ විට අත්දකින්න දේ. නමුත් ධර්මානුකූලව බලනකොට විශාල රසයක් ධර්ම රසයක් අවතින ධර්ම කරුණ. මේ නිසා මේ පුද්ගලයෝ කිසිම නිවීමක් චෛතසික නිවීම පැත්තකදී වචනීය නිවීමකුත් ගන්න බැරුව. කලු වූ කායික නිවීමක්වත් ගන්න බැරි වෙලා නිරෝධ සත්‍යයෙන් ඈතට යනවා. එහෙම ඈතට යන පුද්ගලයාට අර කියන සතිය නැතිකම නිසා නැවත නැවත මධ්‍යස්ත වූ අරමුණක හිත යොදන වීරිය නැති නිසා සමාධිය විසිරී යාම නිසා ඒ පුද්ගලයාගේ සම්මා දිට්ඨිය නැවත නැවත හිත අරමුණේ ඍජුව එකලස් කරගෙන එල්ල කරගෙන යොදන සම්මා සංකප්පේ නැතිවීම නිසා මූලික මාර්ගාංග නැතුව මේවා දුරදිගට ගියොත් වචනයෙන් සිදුවෙන අකුසල කර්ම නිසා මිච්ඡා වාචාව සිද්ධ මිච්ඡා කම්මන්තේ සිද්ධ වෙනවා. මිච්ඡා ආජීවයේ සිද්ධ වෙනවා. මේ සමාර්ගංග අටෙන්ම දුරවන් වෙනවා. සීලයෙන් පිරිහුණ, සමාධියෙන් පිරිහුණ, ප්‍රඥාවෙන් පිරිහුණ පුද්ගලයා පාටපත් වෙනකොට මාර්ගයේ වැඩිමක් කෙසේ සිදු වෙනවා. ඒ නිසා වටහාගත යුතු කරුණු නොවටෙහි යනවා. නැහැර කළ යුතු මගහැරිය යුතු දුරු කළ යුතු කර්ම නොකලා වෙනවා අවබෝධ කරගත යුතු දේවල් අවබෝධ නොකර ගන්නවා වෙනවා වැඩි යුතු දේ නොවැඩෙන පුද්ගලයා බවට පත් වෙනවා චතුරාර්ය සත්‍යයෙන් දුර වෙනවා එහෙම පුද්ගලයෙකුට මේ ධර්මතාවයෙන් වැඩගත්තේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා අදක්ෂයෙක් බවට පත් වෙනවා කුසලතාවෙන් අඩු පුද්ගලයෙක් බවට පත් වෙනවා මොකද මූලිකම දේ විද්‍යාව ඇත්ත ඇති හැටියෙන් නොදැකීම නිසා මේ නිසා මේ පුද්ගලයා ඊගාවට ඇති රළු භාවය කියන තෘෂ්ණාවට ඇද වැටෙනවා. තෘෂ්ණාවට ඇද වැටි උපාදානයේ ධ්‍යාවත යනකොට ඒ දේ බොහොම හරි කොහොම හරි කරගන්න ඕන කියනකොට ඒ හිතින් ව්‍යායාම කරනවා වචනේ ව්‍යායාම කරනවා කයින් ව්‍යායාම කරනකොට හිත දූෂණය වෙනවා වචනේ දූෂණය වෙනවා කය දූෂණය වෙනවා එතකොට පිළිහෙත් එතකොට අවිද්‍යාව, තණ්හා, උපාදාන කියන මේ කෙලෙස් තුන සරුවට වැඩ. ගහක තෙතමනේ හොඳට සරු ගන්නවා. ඒ අනුව කර්ම රැස්නවා, කර්ම රැස්වීම අනුව ඒකාන්ත විපාක වාරයකට ඇදගෙන වැටෙනවා. මේ කර්ම අපි දන්නවනම් තාම තමන්ගේ ජීවිතයට සමීප කරලා උත්සන්න කරලා තේරුම් අරගන්නවනම් සංවේගයෙන් බලනවනම් අපට ගත වෙන සෑම ක්ෂණයක්ම දකින්න වාරයක් පාසා අහන වාරයක් පාසා ආග්‍රහණය කරන වාරයක් පාසා රස බලන වාරයක් පාසා ස්පර්ශය ලබන වාරයක් පාසා හිතින් හිතවිලි හිතන වාරයක් පාසා මේ වැඩපිළිවෙල නිරන්තරයෙන් සිදුවෙන්න දෙන්නේ නැතුව මේ වැඩපිළිවෙලේ පුරුක පුරුක මොහොතින් මොහත ආબોධ කරගන්නකොට යම් කිසි දවසක මුළු පද්ධතිය දැක්කන ඥාන ඇතින් ඥාන චක්ෂුවේ ඒ පුද්ගලයා තවදුරටත් මායාගේ සේනාවට ස්වේච්ඡාවෙන් උදව් කරන කෙනෙක් නොවෙනවා. තණ්හාවට දාසකම් කරන්නෙක් නොවන බවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති වශයෙන් ප්‍රතිපත්ති පූජාවෙන් කරමින් උතුම් බුද්ධ පූජාවක් කරන පුද්ගලයෙක් බවටපත් වෙනවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේ යෝගාවචර ජීවිතයේදී අපි බලාපොරොත්තු වෙන්නේ බැරි දේවල් කරන්න නෙවෙයි අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපේ කියන වැරදි හස කැවි කැවි සුලි කරකී කර කැවි දඟ වැටි වැටි යන ආකාරය සුතමේ වශයෙන් අහගෙන අන්නට අහුම්කන් දීම වශයෙන් අහගෙන ශ්‍රාවක ස්වරූපයෙන් අහගෙන ඊටාම අහිංසක විදිහට යටහත් පහත් විදිහට ගෞරවයෙන් සැලකිල්ලෙන් ඒක තමංගේ භාවනාවට නම් වගන්න ඕනේ භාවනාවට නම් වගන්න නම් මේ සුතයෙන් ඇහෙන දේ ඇත්තයි කියලා හිතා ගන්න ඕනේ පිළිගන්න ඕනේ තමන්ගේ ඥාණයට හසු කර ගන්න ඕනේ. ඒකට කියනවා චින්තාමය ඥාණය. චින්තාමය ඥාණයට ගැළපෙනවා නම් විතරයි කුසල ඡන්දයක් පහළ වෙන්නේ මේක කරලා බලන්න ඕනේ කියලා හිතේ. එහෙම හිතනකොට තමන්ගේ ජීවිතය මේ අනුවගත කරනකොට භාවනාමය ඥාණය පහළ වෙනවා. භාවනාමය ඥාණය පහළ වෙනකොට අර මුලින් පැවතිච්ච පුදු අහුම් කන්දීමේ කුසල ඡන්දේ විතර නෙවෙයි. තමන් අත්දැකීමෙන් පහළ වෙන කුසල ඡන්දේ පහළ වෙනවා. අහුම්කන් දෙන වෙලාවේදී ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට වැටෙනවා සද්දේ හැටි වැටෙනවා සෝත විඥානයේ හැටි වැටෙනවා ඒ තුන ඒ දෙක නිසා හිත එහිට ඇදී ඉදිරි එන හැටි මේ වැඩේ සිදුවෙන තාක්කල් ඒ කියන්නේ සද්දේ ඇහෙන තාක්කල් නැත්නම් සද්දේ පවතින තාක්කල් ඇහිම සිදුවෙනවා මේක විඳින්මින් ඉන්නවා මේ தත්ත්වය හොඳට තේරුම් ගත්තොත් මේ වින්දනය නිසා වේදනාව නිසා තෘෂ්ණාවට ඇද වැටෙනවද නැද්ද කියන එකට තමන්ට නිවිහන ඉද තීන්දුව කරගන්න පුළුවන්. වැටුණත් බොහොම ඉක්මනට නැගිටින්න පුළුවන් වෙනවා මෙනෙහි කිරීම. දැන් මට මේ ආසාවක් ඇති වුණා කියලා ආසාව වශයෙන් මෙනෙහි කරනකොට අර නිින්දේ ඉන්න පුද්ගලයෙකුට ගම් වතුරක් ඇවිල්ලා ගසාගෙන යනවා වගේ නෙවෙයි. අවදියෙන් ඉන්න පුද්ගලයා ගම් වතුර එනකොට දම්බි ගහලා පීනලා ගහකට කොට වෙන්න පුළුවන්. කන්දකට කොට වෙන්න පුළුවන්, වහලට කොට වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවදි හිතින් ඉන්න වෙලාවේදී ආසාව පහළ වෙනකොට නිින්දේ මරණින්දේ ඉන්න කෙනෙකුට ආපු ගම් වතුරක් වගේ අන්දේ මේ අහෝ කියලා අපු යත් එක ගහගන්න වෙන්නේ නැහැ. කළ යුතු හැකි සාමාන්‍ය ධර්ම පාවිච්චි කරලා ඊතර වෙන්න පුළුවන්. ඒ නිසා අවදි භාවයේ තියෙන්න ඕන. අවදි භාවයේ කියලා කියන්නේ අර තෘෂ්ණාව දක්වාම එන පඩිපෙළ දැකලා තියෙන්න ඕන. පඩිපෙළ දකින්න නම් ඒ ඇහෙතිම මෙනෙහි කරන්න ඕන. සද්ද ඇහෙන්නේ ඉස්සෙල්ලා කොච්චර පොරකාවක් කරන්නේ. සද්ද ඇහෙන ගියාට පස්සේ පොරකාවක් කරන්නේ සද්ද ඇහෙතිම මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරන වෙලාවේදී තේරුම් අරගන්න ඕනේ මෙතෙක්කල් අපි සංසාරයේ මේ විදිහට හැසිරුණොත් වේදනාව නිසාමයි විඳීමෙන්මයි විඳීම නැතුව කියන්නේ. ඒ විඳීම අල්ලගත්ත දවසට ඒකේ සුඛ භාවයේ දුක්ඛ භාවයේ කියන හි නූල මේයින් අපිව ගස්සලා අපි රූකඩයක් විදිහට කුරුමිනි සත්තු විදිහට වේදනාවත් එක්කම සංඥාවට ඇද දමන ස්වરૂපයේ අහිංසක භාවයේ අපේ අසරණ භාවයේ අපිට යමක් පාලනය කරගන්න බැරි අනාත්ම ස්වરૂපේ වටහා ගන්න පුළුවන්. එතකොට යෝගාවචරයට දුකු ජයග්‍රහණයක් රජකමක් නෙවෙයි ශක්තිති රජකමක් ලැබුණා වගේ සන්තෝෂ වෙන්න පුළුවන්. මේ කටයුතු රාශියට සාමාන්‍ය කල්පනාවට වැටුනොත් සාමාන්‍ය භාවනාවකින් කටයුතු කෙරුවොත් මෑත තියෙන සතුට අඳුර ගන්න පුළුවන් වෙනවා තෘෂ්ණාව. මේ තෘෂ්ණාව නිසායි සංසාරයට බැඳෙන්නේ සමුදේ සත්‍ය වශයෙන් ගණන් ගැනීම. නමුත් මේ තෘෂ්ණාව නටවන්නේ තෘෂ්ණාවට නූල ගස්සන්නේ අවිද්‍යාව. ඒක අහුවේදී නෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වලා ඒ නිසා අවිද්‍යාව කියන එක මුලින් අහල ශ්‍රද්ධාව පිටවගන්න. මේ කියන දේ ඇත්තයි මුන්වහන්සේ ප්‍රඥාවන්තයි මුන්වහන්සේ කරුණාවන්තයි මේ නිසායි අපිට මේ ඇත්ත කියලා දෙන්නේ මේක අපි පිළි අරගෙන උත්සාහ කරලා බලමු කියලා පටන් ගන්න කෙනාට ඥානයේ ශ්‍රද්ධාව සමව පවතිනවා නම් අන්න හරියට ඉඳී තියෙනවා නමුත් හරි නොවන වාර වැඩි ඒ තරම් සංකීර්ණ වූ මේ වැඩේ සැකයෙන් කරනවා නම් කිසිම කතාවක් කතා කරන්න දෙයක් නැහැ කවමදාකවත් හරියන්නේ. ඒ නිසා මුලින් මේක අදාහ ගන්න ඕන. පිළි අර ගන්න ඕන. නමුත් මේ ඇදහිීම අන්ධ භක්තියක් නෙවෙයි. දින දින දේ ගිලීමක් නෙවෙයි. වහා අධදකගත හැකි දෙයක්. වහා වහා ප්‍රතිඵල ලැබිය හැකි දෙයක්. ඒ නිසා මුලින් ඒ ගන්න ශ්‍රද්ධාවට ලාභ සහිතව කුලී සහිතව ලැබෙන ශ්‍රද්ධාව. මේ විදිහට කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයට මුලින්ම કૃષ્ණාවේ ස්වરૂපේ වැටහිලා કૃષ્ණාව තමයි වේදිකාවේ දකින්න පුළුවන්. නමුත් අවිද්‍යාව ඉන්නේ වේදිකාවේ පිටිපස්සේ. නැත්නම් රූකඩේ නටන්නේ වේදිකාව. නූල ගසන මිනිසයා ඉන්නේ වේදිකාවේ උඩ නුකී නූලෙන් තමයි වැඩේ. අන්න ඒ වගේ තමයි අවිද්‍යාව පේන්ට ඉන්න සතුරා තෘෂ්ණාව පේන්ට ඉන්න සතුරා අවිද්‍යාව කියන්නේ නොපෙනී වැඩේ කරන සූක්ෂම සතුට. මේ නිසා අපි තෘෂ්ණාව නැති කරන්න දාන ආදී කර්ම ලෝභ චේතනාවෙන් අනන්ත වශයෙන් කරනවා උද්දෝපාද කාලවල පවා. ඒ නිසා තෘෂ්ණාව දක්වපු යත් බෝධිසත්වරු පවා ඉන්න පුළුවන්. අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැකීම තමයි සම්මා සම්බුද්ධත්වයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. උන්වහන්සේ ඒ නිසා මම ඉන්න කාලේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ දානෙන් සන්තෝෂ වෙන්න එපා. තෘෂ්ණාව දුරු කරපමණින් සන්තෝෂ වෙන්න එපා. තෘෂ්ණාව දුරු නොකලත් බෑ. දුරු කරලා ඒ මත ඉඳගෙන ඒකට හේතුව ඒක නටවන්නා වූ අවිද්‍යාව බිඳින්න ඕන. අවිද්‍යාව විනාශ කරන්න ඕන. මේකට කියනවා බුද්ධ ශාසනයේ හිස ගසා දැමීම. ඔළුව පුපුරවා හැරීම. හිත පිහිස බිඳ දැයි. මොකද මේ සංසාර වට දුක්ඛයේ හිස මේ දේ සෑම දෙම කරලා දෙන දේ තමයි අවිද්‍යාව. අපි ඕනම සතෙකුගේ <clears throat> අඳුවක් ගලවලා දැම්මට වෙන කුඳුරක් කුඳුරන් තුවාල කරාට කඳාට හිස සම්බන්ධ වෙලා තියෙන තාක්කල් ජීවිතේ පවතී. නමුත් හිස වෙන් කරොත් ආය නැ කවදාකවත් ජීවිතේ පවතී. ඒක ඒකාන්තයි. අනිකුත් අංග ප්‍රත්‍යංග වලට වද හිංසා කිරීම වද හිංසා වශයෙන් සඳහන් කරනවා. හිස වෙන් කිරීම ප්‍රධානම දඬුව මරණ දඬුව. ඒ නිසා මේ සංසාරේ වැඩ කරගෙන යනකොට පුරතලෙන් කරන්න බෑ. කාරණාව හරියට තේරුම් අරගෙන හරි නිවැරදි එල්ලේකින් හරිම නිවැරදි තීක්ෂණ අවබෝධයකින් මේ වැඩේ කරන්න ඕන. එදිනදා අපේ අතින් වෙන සෑම වැරද්දකින්ම අපි හැදෙන්න ඕන. අපි හැදිලා අපේ තුල ඇත්තා වූ මේ අවිද්‍යාව දුරු කරන්න නම් මූලික වශයෙන් තෘෂ්ණාව අඩු කරන වැඩපිළිවෙලක් පටන් අර ගන්න ඕනේ. මේ වැඩේ වැඩ අඩු කරාට එතනින් නතර වෙන්නේ නැහැ. අපිට තෘෂ්ණාව අඩු වුණා අවිද්‍යාව දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ පමණින් අවිද්‍යාව දුරු වෙන්නේ ඒ සඳහා નિયમિત ක්‍රියාපටිපාටියක් අනුව ශික්ෂණය ගෙනියන්න ඕනේ. සමාධි ශික්ෂාව කරගෙන යන්න ඕනේ. සමාධි ශික්ෂාව කරගෙන යනකොට අවිද්‍යාවේ වැඩපිළිවෙල රහස් නූල් සූත්‍රයේ වැටුණාට පස්සේ දැක්කට පස්සේ දවසේ තමයි දැක්කට පස්සේ ක්ෂණයේ තමයි ඒක බිඳ දාන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපේ තුල රාගයක් යම් අවස්ථාවක ක්‍රියාත්මක වෙනවනම් අපේ තුල ද්වේෂයක් ක්‍රියාත්මක වෙනවනම් ඒ දෙකම සිද්ධ වෙන්නේ මේ මෝහය නිසායි. නොදැනීම නිසායි. නොදැනීම නැතුව අවිද්‍යාව වැඩ ආසාව වැඩ කරන්නේ නැහැ. තරහව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම යෝග ජීවිතේ සාර්ථක කරගන්න අපි ආසාවල් එපාකම් ඇති වෙනකොට තේරුම් ගන්න. එහෙම නැතුව හොරෙන් හෝ කෙනෙකුට වද හිංසා කරදර දුක් කරදර වෙද්දී හෝ මගේ ආසාවල් මගේ පුරුදු මගේ ඕනෑකම් රකින්න ගියොත් මේ පුද්ගලයා ආසාවල් වලට පොහොර දාන්නෙක් බවටපත් වෙන නිසා මෝහයට පොහොර දැමීමක් සිදු වෙනවා. ඒ නිසා ශක්ති ප්‍රමාණය මේ ආසාවල් ගුරු කරන වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඒ වගේම තමයි ද්වේෂය. ද්වේෂයට ඉඳ දීපු ගමන් සැකේ පහළ වෙනවා. ද්වේෂයයි සැකයයි දෙක ඉදිරිපත් කරුවොත් ඒ පුද්ගලයා විශේෂයෙන්ම සතුරු පාක්ෂිකයෙක් වෙනවා මිත්‍ර සේනාවක. ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ද්වේෂය ඇති වුණා නම් ඒ පුද්ගලයන් එක ඍජුව මූණදී ද්වේෂයට හේතු වෙන කාරණාව සැක දුරු කර ගැනීමෙන්මයි දුරු කරන්නේ. එහෙම නැතුව කල්පනා කරන්න කරන්ද සැකේ බහුල වෙනවා, ද්වේෂේ බහුල වෙනවා, ඒ පුද්ගලයා වශයෙන් සැලෙනවා, තැවෙනවා, පෙළෙනවා, සත්‍යයට ඒකේ කම්පණය යනවා. ඒ නිසා ද්වේෂය දුරු කරන වැඩපිළිවෙලක් තමන්ගේ ශක්තිමත් මේ ක්‍රියාත්මක කරන්න වෙන විදිහට කියනවා නම් භාවනා කරගෙන යනකොට අරමුණ વિશેයි ආශාවක් ඇති වුණා නම් ඒක දැනගන්න ඕනේ. අරමුණ વિશેයි එපා භාවයක් ඇති වෙනේ කිරීමට බැරුව යනවා. මෙනෙහි කිරීමට බැරි වුණොත් ඒක ජය ගන්න බැරි වෙනවා. එදා අපි දැනගත්තා, ඉගෙන ගත්තා තදබල ආසාදන රෝගයක් පැවතිච්ච කෙනෙකුට ඒ ශුද්ධ ජීවීන්ගේ වෙන මේ පීඩනය පිළීම නතර කරන්න නම් ප්‍රතිජීවියෙක් ශරීරගත කරන්න. මේ ප්‍රතිජීවිය ඇතුලේ ඉඳගෙන අර ශුද්ධ ජීවියා කාදමීමෙන් තමයි රෝගියාට සාහනයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා Taman තේරුම් අරගන්න ඕනේ රාගයක් ඇති වෙච්ච වෙලාවක ද්වේෂයක් ඇති වෙච්ච වෙලාව. මේක ඊටාම සියුම්. කොයිතරම් සියුම්ද කියනවා නම් භාවනා කරනකොට උපේක්ෂා වේදනාවක් වෙනකොට ඒ පිළිබඳ ආසාවක් පහළ වුණා නම් එතනින් භාවනාව දුර්වලයි. සතිය දුර්වලයි. සමාධිය දුර්වලයි. වීර්ය දුර්වලයි. ඒ නිසා වහාම ආසාව දැනගන්න. ඒ වගේම කටුක දුක් වේදනාවක් වෙනකොට එපාවෙන් පහළ වෙනවා. එපාවෙන් පහළ වෙනකොටම එපාවෙන් වශයෙන් තේරුම් ගැනීමමයි විද්‍යාව. එපා වීම එපා කරගත්තොත් අවිද්‍යාව. එපා කිරීම හරි විදියට දැක්කොත් විද්‍යාව. ඒ නිසා අරමුණක ඕනෑ එපාකම කියන තැන ඉඳලා තමන්ගේ සත්‍වඥාචාරීන් වහන්සේලා සමග එදිනෙදා දවස කටයුතු කරනකොට තමන්ගේ රුචි අරුචිකම් ඉස්තර කරගන්නෙත් නැති තරමට සති සංවරයේ තියෙන දෙකෙන් වැට බැඳ ගන්නවා. වැට බැඳගත්තට පස්සේ පුළුවන් තරම් මේ දෙක අතර අන්ත දෙක අතර පරතරය අඩුවෙන්ද අඩුවෙන්ද කොහොම සාමකාමී ජීවිතයක් ඇති වෙනවා විශාල රාශි වශයෙන් එන අකුසල් විශාල රාශි වශයෙන් එන චේතනා හිතිවිලි අඩු වෙලා භාවනා යෝග කර්මයට හේතු වෙනවා ඒ හේතු වෙන අවස්ථාවේදී ඒ යෝගාවචරය ඉතුරු වෙලා තියෙන කෙලෙස් වරින් වර මතුවෙන සුළු ආසාවක් වරින් වර මතුවෙන සුළු ද්වේෂය මෝහය නිසා එන්නේ කියලා දැනගෙන ඒ ආසාවල් ඒ එපාකම් ඒ ඒ වෙලාවේ මෙනෙහි කිරීමෙන් මෝහය දුරු කිරීමෙන් ආසාවල් බියලවා හරිනවා දුර්වර්ණ කරා හරිනවා ද්වේෂයේ කළු භාවයේ දුර්වර්ණ කරා හරීමෙන් මධ්‍යස්ථ භාවයකට හිත තැන්පත් කර ගන්න පුළුවන් මේ විදිහට කිරීමෙන් වෙන්නේ මුලින් තෘෂ්ණාවන්ව කටයුතු කරන නමුත් අවිද්‍යාවට ඉඳ නොතබ මේ විදිහට කටයුතු කිරීමෙන් කරන්නේ ප්‍රධානම ශක්තිය මොකද්ද මේ ප්‍රතිශක්තිය මොකද්ද මේ ප්‍රතිජීව ශක්තිය කියන්නේ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥා මේ ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩි වෙන එනකොට ප්‍රතිශක්තිය වැඩෙනවා සද්ද වේදනාව කියදීම වේදනාවට හිතාලාගෙන දිගින් දිගටම වේදනාව වේදනාව වේදනාව කියලා මෙනෙහි කරගන්න පුළුවන් කෙනෙක් පිළිබඳ ද්වේෂය තරහවක් අරමුණක් පිළිබඳ ද්වේෂයක් තරහවක් ආවන ඒ බව මෙනෙහි කරගෙන යන්න පුළුවන් වෙනවා ද්වේෂයේ බව පැත්තක තියදී මෙනෙහි කිරීම අකල්ලා එතකොට ද්වේෂයට වැඩි මෙනෙහි කිරීමේ ශක්තිය වැඩි වෙනකොට දවසක දිනන මේ විදිහට රාග ද්වේෂ දෙකම දිනීමෙන් කුෂ්ණාව පහළ වීම නතර කර ගන්න පුළුවන් වෙනවා එතකොට ඉතුරු වෙන්නේ හදියට මුළු බල සේනාවම විනාශ කෙරුවට පස්සේ ඒ සේනාවට උපදෙස් දීමේ හැඟවි හිටි සේනා නායකයා නම වශයෙන්වත් පේන්නේ නැතුව හැඟවිලා කටයුතු කරන පුද්ගලයා අසරණව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා වගේ. ඔහුගේ ණය ශක්තිය ඔබට ශක්තිය එන්නේ තෘෂ්ණා සේනාව වට වෙලා ඉන්න තාක්කල්. ඒ නිසා සේනාව දුරු කරන්න ඕන. දුරු කළාට පුද්ගලයා අසරණ කරන්න ඕන. අසරණ කළ ජීවග්‍රහයෙන් අල්ලාගෙන සෙනගක් ඉදිරියට ගෙනාවොත් ඒ පුද්ගලයාට මූණ දී ගන්න බැරුව බැහැ. මොකද තමන් කළ කටයුතු දන්න නිසා. අන්න ඒ කටයුතු තමයි මේ යෝගාවචරවරු දැනට මේ යෙදලා ඉන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් ලැබෙන කරුණු උපදේශ ශ්‍රද්ධාව වශයෙන් ප්‍රයෝජන අරගෙන ඒ ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දේ පිහිටුවගෙන දැනට කරගන්න පුළුවන් ප්‍රමාණයේ සති සංවරයක් තව ඇති කරගනිමින් ඉදිරිපත් වෙන සුළු කෙලෙස් මෙනෙහි කිරීම මාර්ගයෙන් දුරු කිරීමේ කෙලෙස් වටේ සංසිඳවන්ට උත්සාහ කළ යුතුයි මේ කෙලෙස් වටේ හිස පුපුරවා හැරිය යුතුයි සංසාර වට දුකේ හිස අවිද්‍යාව ඒ පුපුරවා හැරීමට ඒකාන්තයෙන්ම මේ ධර්ම කරුණුත් Tamange අත්දැකීමත් බුද්ධ දේශනාවත් ශ්‍රද්ධාව ඇති කිරීමට හේතුවක් වේවා. ඒ හේතුව නිසා ශ්‍රද්ධාව නොවැටි ඉදිරියට ගමන් කිරීමෙන් කුසල ඡන්දයක් ඒ මාර්ගයෙන් වීරිය, වීරියෙන් සතිය, සතියෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව කියන මේ ප්‍රතිපදා මාර්ගයේ මොහොතින් මොහොත ඉදිරියට යාගන්ට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා මේ ධර්ම දේශනාවේ අවසාන ප්‍රාර්ථනාව ඉදිරිපත් කරනවා. මෙන් ඉදිරියට අවිද්‍යාව හිස බිඳීමට ශ්‍රද්ධාව කොහොමද උදව් වෙන්නේ? ශ්‍රද්ධාව නිසා කුසල ඡන්දේ කොහොමද? කුසල ඡන්දේ නිසා වීරිය ආරම්භ වීරි පරක්කම වීරි වශයෙන් ඉදිරියට යන්නේ කොහොමද? ආරම්භ නික්කම පරක්කම. ඒ අනුව කොහොමද සිදු වෙන්නේ කියලා දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ ධර්ම කරුණු හැකියතාක් ප්‍රයෝජනට අරගෙන තමන්ගේ භාවනා කටයුතු වඩා සාර්ථකව කරගන්නට ලැබේවා කියන කරුණාකර ප්‍රාර්ථනා දීපත් කරගනිමින් අදට නියමිත වේලාව අමාරු සාධර්ම දේශනා මෙතනින් නිමා කරනවා. සාවතාච අම්මේහි සංගතං කුඤ්ඤ සංකතං සම්මේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතං තාවතාච අම්මේහි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවා ආදාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවා ආදාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा